සද්ධා සම්පන්න වුණානේ. නැතිනම් වස්තලයේ අද උදේ සිට මේ දක්වාම සත්‍ය දක්වාවස්ථා කරන සමාධිය ප්‍රඥාව වඩමින් නිවන මාර්ගයේ ගමන් කරන නිවන ගාමී ප්‍රශ්නදාල පූර්ණේ කළා. විශේෂයෙන්ම පසුගිය දවස් පහ පුරාම භවනා කරපු අය සෑම කෙනෙකුගේ දවසකම භාවනා පන්සලට පැමිණෙන අයත් අද පමණක් පැමිණෙන අයත් මේ සෑම කෙනෙකුගේම සිත්වල මේ අවස්ථාවේදී ලෝභ දෝෂ මෝහ ආදී අකුසල ධර්මයන් තාවකාලික වශයෙන් හොයපත් වී ඇති. අලෝභය අදෝෂය යන එකම කෝ කුසල සිත්වලින් සිත පිළිසුදු ඇති එම නිසා කොළියම කියන දේශනයක් හෝ මේ ඇයට ප්‍රයෝජනවත් වනවා ඇත කියලා මා කල්පනා කරනවා. අද මේ තුන අතරට අප අදහස් කරනවා ඉන්ද්‍රිය භාවනාව ගැන කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට. ඉන්ද්‍රිය කියන වචනේ තේරුම මේක අවස්ථාවලදී නොයෙක් විට නොයෙක් ආකාරයෙන් විස්තර වන අප මෙතන ඉන්ද්‍රිය කියන කතාව කතා කරන්නේ. සක්ඛුන්දිය, සෝතින්දිය, ධානේන්ද්‍රිය, දිවෙන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනෝන්ද්‍රිය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය කයයි. මේ විදිහේ හය අරමුණු කරන කරන ලබන භාවනාවකදී අපෝ මේ විස්තර කරන්නට අදහස් කරන්නේ. ඒ කියන්නේ තමයි ආයතන කියලා අපි කතා කරන්නේ. එදෙසම ద్వාර කියලා සමහර වෙලාවට චක්ක ద్వාර, සෝත ద్వාර ආදී වශයෙන් කතා කරන්නේ. එම නිසා මේ ඉන්ද්‍රිය භාවනාව ආයතන භාවනාව, ద్వාර භාවනාව කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉන්ද්‍රිය භාවනාව කරන ආකාර රාශියක් තියෙනවා. මොකද ආකාරයකින් මේ ඉන්ද්‍රිය භවනාව වැඩුවත් ඒ සෑම ආකාරයක් තුළදීම ඉන්ද්‍රිය භවනාව වඩන විට අපේ භවනාවේ අරමුණට ගන්නේ එක්කෝ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන මුදියන ඒක ගෝත්‍රවන්නා වූ ඒ තරම වන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු මේ දුකන රූප ධර්ම මේ රූප ධර්ම අරමුණු කරමින් ඉන්ද්‍රිය භාවනාව කෙනෙකුට වඩන්නට පුළුවන් අවස්ථිනේකට මේ ඇහැයි රූපේ දෙකීම නිසා පහළ වෙන සිතක් අප පොත්පත් වල කියවා ඇති මේ තුන් අතර සෝත්මේ චක්ඛු විඥාන ආදී වශයෙන් මේ විඥාන සහ හිතට සංප්‍රයුක්ත වන වෙනත් වේදනා සංඥා ආදී නාම ධර්මයන් අරමුණු කරමින් භාවනා කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට මේ නාම සහ රූප යන ධර්ම දෙකම අරමුණු කරමින් භාවනා කරන්නට පුළුවන් මේ භාවනාව. මේ කවර ආකාරයකින් භාවනාව වැඩිවත් මේ තුනේ ඕනෑම කෙනෙකුට නිවන් සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන් අපට අවශ්‍ය ප්‍රමාණයට නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට අප මේ පාරමී කුසල ධර්මයන් පූර්ණ වෙලා ඇතනම් පමණයි. එතකොට පළමුවෙන් අප ප්‍රකාශ කරනවා මේ රූප අරමුණ කරමින් මේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ කොහොමද කියන එක. ඇහැ, කන, නාසය, දිව, ශරීරය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ඇහැ සහ රූපේ කන සහ ශබ්දේ මේ ආදී ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රයන්ට අරමුණු වන ගෝචර වන අරමුණු. මේකේ අප පළමුවෙන්ම දෙකක කාරණාවක් තිබෙනවා. අප නිතරම කතා කරන්නේ අපේ ඇස මගේ ඇස ආදී වශයෙන්. මේ සත්‍යයේ පොඩ්ඩලේ කාර්යයක් තිබෙනවා කියන හැඟීම පෙරසු කරගෙන මම මගේ කියන අදහස මුල් කරගන්නවා. ඇත්ත වශයෙන්ම ඇත්ත කියලා අප කතා කළාට සත්‍ය වශයෙන් ඇත්තක් කියලා එකක් දක්වන්නේ නැහැ. සත්‍ය දෙකක් ලෝකේ පවතින්නේ පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය වශයෙන්. අප සම්මත වශයෙන් කතා කරන සම්මුතියක පිළිදෙලා. එහෙමත් ඒකත් සත්‍ය කියලා කියනවා ඇත්ත කියන කතාව සම්මුති සත්‍යයක්. සම්මුතිය පිළිදෙලා කරන කතාවක් වෙන සත්‍ය දෙයක් නෙවෙයි. අන කියන්නේ නාස්තිය කියන්නේ ඉව කියන්නේ ශරීර කියන්නේ. ඒ වගේම ඒවාට අනුමවන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ සත්‍ය වශයෙන් විද්‍යමාන නොවන්නා වූ සම්මුතිපක්ෂයෙන් පමණයි පරමාර්ථ ධර්ම බවින්. අප අපේ ඇස මගේ ඇස කියලා කතා කරාට ඒ මගේ බව ඒ මගේ නැත්නම් ගැහණී කුගේ බව පිරිමි කුගේ බව ඒ හැඳින්ම පවස්නයි පවස්නේ ඇස තුළ නෙවෙයි ඒ අදහස පවතින්නේ අපගේ සිත තුළ. මේක දැන් අවබෝධ කරගන්න ඕන. මගේ ඇස මගේ ඇස කියලා අප මෙතෙක් පරිසිතුවක්. මේ ඇයි මගේ බවක් මම බවක් දක්නට නැහැ. ඒ මම බව මගේ බව ආත්මීය ස්වરૂපය අපේ සිත තුළ පවතිනා වූ සංකල්පනා මාත්‍යයක් පමණයි නැත්නම් සිතුවිල්ලක් පමණයි කියන හැඟීම දැන් ඇති කරගන්නට ඕන. ඒක දකින්නට ඕන. කන කියන්නේ එහෙමයි. මගේ කන මගේ කන කියලා කියවට අනිකාගේ කන පවතිනවා. රූපේ පාගේ රූපේ වලේ පවතිනවා. අපේ කියන නොදක්ෂම නිසා මේ කන මගේ කන මගේ කන කියලා අප ග්‍රහණය කරනවා. ඒ මගේ බව මගේ ලෙසින් ග්‍රහණය කිරීම පවතින්නේ අපේ සිත තුළ. මෙලෙසින්ම අනිත්‍යයන්ට මේ අය තේරුම් ගන්න ඕනේ මේ කරුණ. ඒ කියන්නේ නාසය කියලා අප කතා කරාට මගේ නාසය කියලා මේ මගේ බව කියන සිතේ මගේ දුර කියලා කතා කරාට මගේ කියන හැඟීම තියෙන සිතේ මගේ කය මගේ ශරීරයේ කියවට ඒ මගේ බව පවතින්නේ අපේ සිත තුළ කියලා. මෙලෙසින්ම මේ තුන්ක් සෑම දිනෙම තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ඇහැට පේන බාහිර රූපයන් සාගලෝකී ඇතනම් මේ සෑම රූපයක්ම සමහර විට කෙනෙකුට ගන්නට පුළුවන් මගේ දුව මගේ පක්කා ආදී වශයෙන් මගේ යහළුවෙක් මගේ මිත්‍රෙක් ආදී වශයෙන් මගේ බවක් ආරෝපණය කරන කවර කෙනෙක් හෝ කවර වස්තුවක් දෙහි හරි අපි මමයි මගේ කියන හැඟීම ඇති කර ගන්නවා නම් ඒ හැඟීම පවතින්නේ ඒ බාහිර වස්තුවල නෙවෙයි ලෝකයේ තියෙන බාහිර වස්තුවල නෙවෙයි සමාජයේ පිටතට විද්‍යමාන වෙන සංකල්පනා මාත්‍රයක් පමණයි ඒ කියන හැඟීම දැන් ඇති කරගන්නට වටිනවා සුදුසුයි. එතකොට අපේ ඉලාගෙන දෙකියවත් කාලයක් මනිය කියලා කියනවා නම් ඒ කාලෙක මගේ කියලා අප කතා කරන්නේ අපේ සිිතේ තියෙන ධර්මයක් නිසා. අපේ සිිතේ ඒක සිිතේ තියෙන චිත්ත මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් පමණයි. මේ විදිහට මුළු විශ්වය පුරා ලංකාව සම්පූර්ණ නම් ඒ රූපවලට මමත්වයක් අපි ආරෝපණය කරනවා නම් මගේ වශයෙන් අපේ හැඟීමක් පවතිනා නම් ඒ හැඟීම අපේ සිත තුළ පවතින සංකල්පනාවක් වන්නක් කියන හැඟීම දැන් ඇති කරගන්නට ඕන. මෙලෙසින්ම තමයි සත්වලට, ගන්ධවලට, රසවලට, රසවලට, පොත්සබ්ද කයට දැනෙන ස්පස්වලට මේ ඉන්ද්‍රයන්ට ගෝචර වන්නා වූ මේ අරමුණු අප මමය මගේ කියලා ආත්මය වශයෙන් ගන්නවා ඒ ආත්මය හැකිනම මගේ බව අපේ සිත තුළ ප්‍රවත්න සංකල්පනාවක් පමණයි ඒ හැර ඉන් ඇති මම බවක් මගේ බවක් නැහැ කියන අවබෝධය දැන ඇති කරගන්න උත්සාහ කරන්න. එතකොට ඒකාසකින් ඇහැ කියලා මම කියලා මගේ කියලා ගත්තට ඒක හිතේ තියෙන සංඥාවක් පමණයි සංකල්පනාවක් පමණයි. රූප ඇහැට ගෝචර වන අරමුණ රූප මම කියලා මගේ කියලා ග්‍රහණය කළාට ඒ මම මගේ බව පවතින්නේ සිටේ දැන් ඇහැයි රූපයයි දෙකම එකටයි ගොත් ඒ දෙකම මම කියලා මගේ කියලා අදහනවා නම් අනිස්කාර කරනවා නම් ගන්නවා නම් ඒ ගැනීම පවතින්නේ ඒ හැඟීම පවතින්නේ අපේ සිත තුළ වෙන ඒ ඇහි හෝ ඒ රූපවල නොවේ. එහෙමනම් මේ සියලුම ධර්ම සමාගයේ රූපස්කන්ධයේ සහිත බාහිර ලෝකයේ අන්තර ධර්මයන් ඒ සෑම ධර්මයන් කෙරෙහිම පැතිරිය පවත්නා වූ මම කියන මගේ කියන හැඟීම ආත්මීය සංඥාව සිත තුළ පාදනා ජීවිත මාත්‍යක් පමණයි කියන හැඟීම අපට ඇති කරගන්නට පුළුවන් නම් මේ හැඟීම් සියල්ලම අපට සිතින් ඈත් කරන්නට පුළුවන් වෙනවා. සිතින්ම මේ ධර්ම මම මගේ කියලා අපට ඇති කරගත්තා නම් අපට පහසු වෙනවා සිතින්ම මේක අයින් කරන්නට. සිත තුළ පවත්නා මායාකාරී ස්වરૂපයේ සිතේ පවතින අපහරතන ගතිය අපට අවබෝධ වුණොත් මේ පහසෙන් අපිට කරන්නට හැකි වෙනවා. එතකොට මේ ඇහැ කියුවාට මා කලින් ප්‍රකාශ කළ එක සම්මුතියක් වෙන සත්‍ය වශයෙන් නැති දෙයක් කියන. අප කතා කරන ඇහැ කියලා ඇහැ කියලා කතා කළාට යම් කෙනෙක් එනේ අක්ෂි ගෝලෙන් බලවලා ඉදිරියට ගත්තා නම් අරගෙන ඒ සල්වානම් ඒ ඇතුලේ තියෙන පිරිසිදු වතුර වෙන කොටස් ප්‍රචාප නැහැ කියලා කතා කරන්නේ නැහැ. එතකොට ඒ වතුර කොට අහකට ගියා නම් මේ කවුමට කියන අක්ෂි ගෝලය පැතිලි වස්තුවක් බවට පත් වෙනවා. ඒ තියෙන ඇහි මත පිටින් පේන සුදු දුන්ගයාවේ තුන් කන ගලවල පැත්තකට අයම් කළා නම් ඒ කොටසක් අපි ඇහැ කියලා කතා කරන්නේ නැහැ. මේ විදිහට මේ ඇහි පවතින සියුම් සියුම් කොට අප අනුමන වලට කඩ කඩා දින කරලා බැලුවා නම් ඇහැ කියලා පස්සේ දෙයක් විද්‍යමාන වන්නේ නැහැ සත්‍ය වශයෙන් නැහැ මේ සත්‍යය අපි දකින්නට උත්සාහ ගන්න ඕන මෙලෙසින්ම තමයි කන කියන්නේ නාසය කියන්නේ ජීව කියන්නේ ශරීරය කියන්නේ මේවා ඇත්ත වශයෙන්ම අප සම්මුති වශයෙන් මේවාට නොයි සාභාව සංඥාව දමාගෙන කතා කළාට මේවායි සත්‍ය වශයෙන් මෙහෙම දේවල් නැහැ ඒක සිතේ තියෙන සංඥාවක් පමණයි කියන හැඟීම දැන් ඇති කරගන්න. එන රූපයක් එන මුගේ කියන පිටේ තියෙන සංඥාවක් එන එනක් කියන්නේ පිටේ තියෙන සංඥාවක් පිටේ තියෙන සංඥා හැඳින් එතනම ඇති වෙනවා එතනම නිරුද්ධ වෙනවා මේ හැඳින් තමයි මම කියන්නේ මගේ කියන්නේ ඒ හැඳින් ඇති නිරුද්ධ වෙනකොට ඒ මම කියන මගේ කියන බව අරගෙනමයි නැති වෙන්නේ මමෙක් කියලා මගේ කියලා දෙයක් ගන්නට ශේෂ වන්නට හැකියාවක් නැහැ නැතිවන ධර්ම තුල. මේක ගැඹුරු කාරණාවක් නමුත් තේරුම් ගැනීමට උත්සාහ ගන්න. එනැදෙනසින් සත්‍ය වශයෙන් බුද්ධමාන වන දෙයක් නෙවෙයි. එනැදෙනසින් මම නෙවෙයි මගේ නෙවෙයි. ඇහැට පෙනෙනා වූ රූපත් මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍ය වශයෙන් බුද්ධමාන වන දේවල් නෙවෙයි. මේ ලෝකේ අනන්තවත් රූප තියෙනවා මේවා විද්‍යමාන වශයෙන් පවතිනවා නමුත් ඒ ලෝකයේ කොටෙක් රූප තිබුණා ඒ රූප අලලා ඒ රූප අරමුණු කරගෙන අපගේ සංසාන තුළ සිටෙවිලි ඇති වුණේ නැත්නම් ඒ රූප වලින් අපට කිසිම වැඩක් නැහැ. දැන් මේ තුන්වක් කල ඇත්තට මතකගතාම එහෙම මේ තුන්වක් කලේ සංසාන තුළ මුළු රූප ලෝකයම නැහැ. ඒක මොකද රූප අරමුණු කරගෙන සිතක් පහළම විතරයි ඒ රූපවල අගයක් අපට තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ඇති දෙයක් නැහැ. මගේ බවක් මම බවක් කොහෙන්ද ලැබෙන්නද? එම නිසා මේ එහි පවත්නා වූ ශූන්‍යතාවය ඇතුළ දෙයක් නැති බව ඒ වගේම එහි මම කියලා මගේ කියලා දෙයක් ගන්නට නැති බව ඒ අතිශය කියන සංඥාවක් පමණක් බව අවබෝධ කරගන්නට අපෝස්ථා ගන්නට ඕනේ. කන නාසය දිව ශරීරයේ කියන සෑම ඉන්ද්‍රියකටම මේ අවබෝධය අපි පැතිරුවොත් බාහිර අරමුණු කරා මේ අවබෝධය අපට පතුරවන්නට හැකියකම හත්නොත් අන්න ඒක අපට දිස්කන්නේ කුමක්ද මම කියන මගේ කියන හැඟීම සම්පූර්ණ ඉවත් වුණා නම් එහි තියෙන උපාදානය අපට අත්හරින්නට පුළුවන් වෙනවා එතකොට සියලුම උපාදාන මෙලෙසින් ඇහැ කන නාසය දිව ශරීරය සහ ඒවාට ගෝචර වන අරමුණු කෙරෙහි තියෙන සියලුම උපාදාන මෙලෙසින් අපට අත්හරින්නට හැකි වන ඒ විට අපේ සිතට කිසිම දෙයක් අරමුණු නොවන සිත ශූන්‍යත්වයකට පත්වන තත්ත්වයක් අත්දකින්නට අපට හැකි වෙනවා. එම නිසා මේ ශූන්‍ය භාවය අප දකින්නට ඕනා භාවනාව තුළින් මේක නම් මේ පින්වත් අයට ඉදින්දා ජීවිතයේදී ත්‍යාගයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි භාවනා ලෝකයේදී ත්‍යාගයට කරන හැකි දෙයක්. එදිනදා ජීවිතයේදී ඉන්ද භාවනා කරන ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සම්පූර්ණව අපි ඊළඟට විස්තර කරනවා. අප මේ කලින් කරන ප්‍රකාශ කළේ මේ ඉන්දිය භාවනාව භාවනාවට ගන්න අරමුණ රූප අරමුණ අරගෙන භාවනා කරන ආකාරය. මෙලෙසින් මොන විස්තර ශූන්‍ය තාක්ෂණයක සිත් රූපයක අවසින් බව අපට දකින්නට පුළුවන් නම් ඒ චිත්ත රූපයේ දෙස බලලා දැනට උනත් කෙනෙකුගේ සිතේ හිස්ස රූපයේ සපස් කරගන්න පුළුවන් නම් පස් කරගන්න මම කියලා මගේ කියලා ගන්නට මේ හිස්ස රූපයේ පමණයි පවතින්නේ උට මේ හිස්ස රූපයක් නැතුව මම බවක් මගේ බවක් ඉතිරි වෙනාද කියලා විමසීමක් ප්‍රඥා ඇතිකෙන සමාධි සිතකින් කළහොත් මේ පැත්තේ ඉක්මවා යන ශූන්‍යතාවයක් දකින්නට පුළුවන්. අන්න ඒ ශූන්‍යතාවයක් අනිත්‍ය අනාත්මය අනිත්‍ය අනාත්මය අනිත්‍ය අනාත්මය කියලා යම් කිසි කෙනෙකුට හදවත තුළින් අවබෝධයක් මතුවනොත් ඒ සංස්කාර නිර්මිත වූ නිර්වාණ ධාතුව එහිදී සිටට අරමුණු වෙනවා. මේ එක් ආකාරයකින් මේ ඉන්ද්‍රිය භාවනා වඩන ආකාරය මේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට බෑ. දැන් කියන කාරණාව එදිනදා ජීවිතයේ කිය ප්‍රයෝජනවත් වන මේ අයගේ මුළු ජීවිතයම පැහැදිලිවම උපකාර වෙන මම මඟ ගමන් කරන ලබන ඉන්ද්‍රිය භාවනා ක්‍රමය. මේක පාඩක් තේරුම් ගන්නට පුළුවන් කලින් එක තේරුම් ගන්නට නැති වුණා. බුදු පියාණන් වහන්සේ වැඩවත්න සමනෝ හිතියා මානවයන් බාස්නේ පාරාසරියේ මේ පාරාසරිය කියන බාස්නියා භාවනා ක්‍රම උගන්වනවා. ඉන්ද්‍රිය භාවනාව සුත් උගන්වනවා. බොහෝ පිළිස් ඉන්නවා බෝලයන්. සාවකයන්. ඒ සාවකයන් අතරින් එක්තරා සාවකයේ සිටියා උත්තර කියලා මානවකෙක් කරන්නේ මේ තරුණයා බුදුරජාණන් වහන්සේ හමුවට දවසක් ගියා. මෙහිලා බුදුරජාණන් වහන්සේට දේශනා කර කියනවා බුදුරජාණන් වහන්සේ පාදාසරේ ගාථන තුමා අපට ඉන්ද්‍රිය භාවනාව කියලා භාවනාවක් උගන්වනවා. එතකොට බුදු පියාණන් වහන්සේ විමසනා යථාකථා නේද? කෙසේද උත්තර ධාත්මණය මේ පාරාසරේ ධාත්මණයා සාර්ථකන්ට ඉන්දිය භාවනාව කතා කරන දේශනා කරන්නේ ප්‍රකාශ කරන්නේ කියලා. ඒක උත්තර ප්‍රකාශ කරන ආයතෝ ගෝතම චක්ඛුනා රූපං පස්සතේ සෝතේන පද්දන්න සමාති එවං ගෝතම දීපේ පාරාසරේ ධාත්මනෝ සාර්ථකානන්දිය භාවනන්ති මේ විදිහට උත්තර ප්‍රකාශ කරනවා. ඒ උත්තර ගැන මානව කැඩෙනම බුදුරජාණන් වහන්සේ අපේ පාරාදී බ්‍රාහ්මණයන් ප්‍රකාශ කරන ඉන්දිය භාවනා වශයෙන් සක්ුණා රූපන්න පස්සදී එහෙම රූප බලන්න දෙපා. සූතේන සක්කන්න සුනාසී කනින් සද්ද අහන්න දෙපා. මේ ආදී වශයෙන්. අදත් මේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ දෘෂ්ටියෙන් පිටලයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම දීපින්වත් අය. දීපින්වත් අය කියන්නේ හාමුදුරුවෝ කෙනෙකුට කාන්තාරයක් බලන්න දෙපා. ඒ සත්‍යයක් තමයි දෙයකම සුදුසුයි කියලා. එහෙම එහෙම රූප බලන්නේ නැතුව කණින් ශබ්ද අහන්නේ නැතුව ඉන්නක බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කාරාව අවුරුදු 45ක් පුරාම දේශනා කොට වදාගලා නැහැ. යම් කෙනෙක් ඇහෙන රූප නොබල නොබලා එහේ ආස්ථා කරගෙන කරමින් සිටියානම් හදිසියේ සැලෙන ගහනම ඇහැ පියුතන රූපයක් ඕකේ සත්වල සැදවි දිවි යටි ආම රාගයෙන් අන්ති ධර්මයන් මතුවෙනවා කලින් හැම වෙලාවම රූප දක්නායකට බැදී එදා ආශ්‍ර ඥානයන් වහන්සේ වැඩ වශයෙන් සමී එක්තරා හාමුදුරු කෙනෙක් සිටියා නෙමෙයි අර සීමා කියන දන්සා හාමුදුරුව දැක්කා ඉතා රූප රූපයක් මොහු කොයිතරම් ඒකින් සීදලයකට පත් වුණාද කියනවා නම් සිත පාත්‍රයේ පාත්‍රයේ සතුටින් සැබලා මට මේ සිනමාව ලැබෙනවා නම් මං කන්නේ බොන්නේ නැතුව මරණයටපත් වෙනවා කියලා දින ගානක්ම ආහාර නොගෙන හිටියා. මොකද අර නිරන්තරයෙන් රූප දැක්කා මේ නිරුම දැක දැක හිටියා වගේ නෙවෙයි. විතරම දකින්න කෙනෙකුට අඥාත නෑ. මේ වහාගෙන වසාගෙන සිටලා එක පාටින් දකින්නකොට ආදරාගේ හැන්නඳිනා උගන්වන්නයි කටලියක්. ඒක ඒක තුනේ මොහයක් ක්‍රියාත්මක වෙනවා. හොඳ වේලාවකට සිනමා ගණකාව නැරනා ඒ කාලය තුළදීම මේ මරණීය කුණියෙන් දැහැරලා බුදුරජාණන් වහන්සේ ඒ සින්නමින් ඌට ධර්මයේ දේශනා කළා ඒක ප්‍රසිද්ධ කතාවක්. එදා වන් ගීතාලිතරෝ එලෙසින් පාරේ කින්දපාටි වඩින්කොට ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ලක්ෂණ කාන්තා රූපයක් දැකලා ආ ඊළඟ සම්බේකාණී ආනන්ද ස්වාමීන් වහන්සේ මගේ සිත රාගින් දීගෙන දෙනවා මේ කිමකෙන දැවෙන සිට නිවානන්ද ස්වාමීන් මට පිළිගන්න කියලා මම ඉඳලා ඉල්ලා සිටියා. මේ මොකද එක පාර්ශ්ව කනනගෙන අදහස් බුදුරජාණන් වහන්සේ එලෙසින් එහෙන් රූප බලන්න දෙපා කන්පත් අහන්න දෙපා කියන කිසිම දේශනාවක් බුදුමෙන්ගේ සංවරයක් වෙන ආකාරයෙන් දේශනාවක් උගන්වලා නැහැ. එදා පාවාසරේ බාහමන ගන්නේ තුන ඒ අපසිතන ආකාරයේ ඉන්ද්‍රිය භාවනාව. මේකේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවන් සංකේතෝ උත්තර අන්දෝ භවින්දෝ භවිෂති බදරෝ භවින්දෝ භවිෂති යථා පාරාසය දාස්නස්ස වචන අන්දෝ හි බාස්මන සප්පනා රූපන්න පස්සති බදරෝ රූපය සෝතේ සද්දන් නස්සනාති එහෙමනම් උත්තර උත්පත්තියෝ අන්ද නිහේ භාවිතින්ද්‍රියෝ භවිෂති නැගින් වඩනත් භාවිත කරන ලද ඉන්ද්‍රියෝසි උසස් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ජීවිතේ පුරාම කන ඇලෙන්නේ නැති ජීවි පුද්ගලයෙකුත් වෙනවා. ඒ සෝතේන සද්දන්න සනාතේ කන සද්ද ඔහු තමන්නට බෑ අහන්නේ. එම නිසා ඔහු භාවිතා කරන ලද ඉන්ද්‍රියක් එකතුනක් වෙන්න ඕන. පාරාසවේ බාහ්මණයා කියන ආකාරයට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පසුව ඔච්චර කියන මානවකයාට වචනයක්වත් කතා කරන්නට නොහැකිව අදෝමුකව නිශ්චල වෙන්නට සිදුනා. මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ළඟමීට කොහානන්ද ස්වාමීන් වහන්සේට අඤ්ඤතා පණානන්ද ජේතෝති පාරාසවේ බ්‍රාහ්මනෝ ඉන්ද්‍රිය භාවනා අඤ්ඤතාතෝ පණානන්ද අරියතනී අනුත්‍රෝ ඉන්ද්‍රිය භාවනාති ආනන්දිය මේ පාරාසවේ බ්‍රාහ්මණයා මිනිසන්ට සාමකයන්ට වෙනස් වූ ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. මේ ආත්මවලින් මේ බුද්ධ ශාසනයේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව අන්‍යකාසෝපනානන්ද දෙලක්ම එකක්. මේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙල්ලා සිටියා. ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව මේ ආර්යවලින් මේ බුද්ධ ශාසනය පාඨනාව කියලා. මෙන්න මෙලදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඉන්ද්‍රිය භාවනාව මේක කඩාවන්නේ මේ සූත්‍රයේ තියෙන මධ්‍යම නිකායේ අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ කම දැක්වෙන්නේ. සතන්තර සනානන්ද අරියත් මුනි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව හොතී මේ ආර්යමේ බුද්ධ ශාස්ත්‍රයේ ඉන්ද්‍රිය භාවනාව අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කොමක්ද ආනන්ද එහෙම විමසලා බුදුපියාණන් වහන්සේම වදාරනවා ඉද ආනන්ද වික්ෂුණා චක්ඛුනා රූපං දිස්සා උප්පච්චති මනාපාන උප්පද්දති අමනාපන උප්පද්දති මනාපමනාපන සෝ එවං පදනාති උප්පන්නං කෝමේ ඉදං මනාපන උප්පන්නං අමනාපං උප්පන්නං මනාපමනාපන සංසකෝ සංකතං ගෝලාරිකං පටිච්ච සමුප්පන්නං ඒකං සංතං ඒකං පණිතං යදිදං උපේක්ඛාති මේක තේරෙනවා මේකයි මේක පස්සේ විස්තර කරනවා කියන අදහස. සක්මාර උපන්දිස්සා එනම් රූප දැකලා උපපජ්ජති මනාපම් මනාප ස්වરૂපයක් ඇති වෙනවා. උපපජ්ජති අමනාපම් අමනාපයක් ඇති වෙනවා. මොකද හෝ නරක. උපපජ්ජති මනාපම් මනාපම් හොඳක් ඇති වෙන සමහර විට ඒ රූපයෙන් දැකලා අමනාප ප්‍රායෝගික ඇති වෙනවා. මොකද මේක ඕසෝයමන් පදානාති මේකින් දැනගන්නවා. උප්පන්නං කෝමේ සම්පනාපං අමනාපං මනාපං මනාපං මට මේ මනාපයක් ඇති වුණා සිය ස්වરૂපයක් අමනාපයක් ඇති වුණා අපේ ස්වરૂපයක් සියෝ අපේ දෙතම මිසෝ අදහසක් දැන් පහළ වුණා සංකතෝ එය සංකතං සංකත ධර්මයක් පටිච්ච සමුප්පන්නං හේතුන් හටගත් ධර්මයක් ඒ වගේම ඕලාරිකං ඕලාරික ධර්මයක් ඒකං සංකං ඒකං කණිතං යදි ධම්මපෙක්ඛා ඒක කාන්තයි ඒක ප්‍රණීතයි කොහොමද ඉතේ කාව මෙදහස් ස්වરૂපය අන්න සත්‍යං උප්පන්න මනාපං උප්පන්න අමනාපං උප්පන්න මනාපං මනාපං නිරුද්ධති උපේක්ඛා සංඛාතේ අන්න පිළිම සිතනකොට උන්ට උපන් මනාපයක් නැති වෙනවා උපන් අමනාපයක් නැති වෙනවා ඒ දෙකම නිරුද්ධ වෙනවා උපේක්ෂා සංඝාති නැතහත් බව පිළිදෙනවා. අයං උත්සාහන්ද අරියත් හිමි අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනා චක්කු විඤ්ඤායේ සෝ රූපේසෝ මේකයි ආනන්ද ආවිරිනී මේ බුද්ධ ශාසනයේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව චක්කු විඤ්ඤායේ රූපේසෝ ඇහැට දැන රූපකෙහි පාස්නා මේදී මේ තුන්මත්ය විශේෂයෙන්ම සලකන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය නිවීම පිළිබඳව කතා කරන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. මේක දෙකක්. ඉන්ද්‍රිය සංවරය වෙන ධර්මයක්, ඉන්ද්‍රිය භවනාව තවත් ධර්මයක්. මා කලින් මතකත් කළා ඉන්ද්‍රිය සංවරය ගැන බුදුරජාණන් වහන්සේ ඇහි රූප බලන්න දෙපා කියලා දේශනා කරලා නැහැ කියලා. කනේ ශබ්ද අහන්න දෙපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සක්නා රූපං දිස්සා නලීපකාමී හෝති නානුඥාන ගාමී ආදිපන්නේ නම් චක්ඛුනා චක්ඛු චක්ඛුන් අසංවරම් විහෙරත්නානි උප්පජ්ජති අභිච්ඡා පාපකා අභිච්ඡා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අනුමාත්‍රියං චක්ඛ සංවරය චක්ඛපජ්ජති හක්ඛති චක්ඛුන් දයන් පච්චි චක්ඛුන්ද්‍රිය සංවරම් ආපජ්ජති කියලා. ඒ උන්ගේ සංවරය ගැන කතා කරනවා. ඒ කියන්නේ ඇහැට රූපයක් දැනෙනට පස්සේ නිමිත්තක් ගන්නවා කියන අනුග්‍රහණ ගානේ නිමිති වශයෙන් ගන්න අනුමිති වශයෙන් කොටස් කොටස් වශයෙන් මෙතන හොඳයි මෙතන නරකයි ආදී වශයෙන් විදක්ෂීමක් කරන්නේ මේ විදිහට ඇහි දින අසංගල නිසා යම් කිසි අවිජ්ජා දෝමනස්ස අපස්සා ධර්ම අන්මාත වීමෝ දෙන්නේ අන්මාත වීමෝ ඒ කියන්නේ අවිජ්ජාවක් ලෝභභාවයක් ද්වේෂයක් යම් කිසි අකුසල ධර්මයක් ඇති වෙනවා නම් ඒක පක්ෂපේ යන්නේ එක රක්ෂණය ආරක්ෂා කරනවා. පක්ෂපිතක්ෂණ දැන සබ්බුන්දේ සංවරණා පද්ධති එය ආරක්ෂා කරනවා. ඒන් ඇති වෙන්නේ නැතුව. මේ වගේමයි කන නාසය දිව ශරීරය මනසට. මේ ආකාරයෙන්ම විස්තර කරන ඒ ඉන්ද්‍රිය සංවරය. මෙතන කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරයේදී ඉන්ද්‍රිය භාවනාවයි. මේ ඉන්ද්‍රිය භාවනාව හරියට ක්‍රියාත්මක කරනකොට අපේ කාන්තේම නිවන් මඟ ගමන් කළා වෙනවා. මේ ඉන්ද්‍රිය භාවනාව තුළින්වත් නිවන අනුභව කරන්නට පුළුවන් වෙනවා. අපිට ඉදිරියට ජීවිතයේ උපන්න නගිනා වූ බාහිර සංකටන කරදර පීඩා බොහෝ දුරට සමනය කරගෙන හිත සමබරතාවයකින් පවත්වා ගන්නට අපට අවස්ථාව උද්ගත වෙනවා. ඒ නිසා අප මේ ක්‍රියාත්මක කරන්න ඕනේ මේ ධර්මය මේ භූමිය කියලා මේ භූමිය තුළ කියලා යන්නට එපා. ඒ ජීවිතයේ සුඛ කරගෙන යන සක්ුණා රූපං දෙස්සාවස්පජ්ජ මනාපං අමනාපං මනාපං මනාපං මේ ඇහැට රූපයක් දැක්කාට පසුව ප්‍රිය ස්වરૂපයක් ඇති වෙනවා අප්‍රිය ස්වરૂපයක් ඇති වෙනවා සංහාර විට ප්‍රිය අප්‍රිය දෙකම මිශ්‍ර ස්වરૂපයක් ඇති වෙනවා මේක සෝහි අංකදානාති සාකතං පටිච්ච සමුප්පන්නං ඕලාරිකං මේ පස්සේ ඇති වෙනකොටම ඒ සංසංතංගය සම්පන්නීතං යදිදම් උපේක්ෂා උපේක්ෂාව සාන්තයි උපේක්ෂාව සාන්තයි කියලා හිතනකොට අර මනස අමනාත මනස අමනාත දුකන වහාම නෙද්දවි උපේක්ෂාව පීඩනවා බුදුරජාණන් වහන්සේ උපමාව දේශනා කරනවා ඇසිතින්ලන් බහල ඇසිතින්ද අනින්න අරිනවා වගේ එක සහතියෙන්න අපගේ සංකානතව පහළවන්නා වූ මේ අකුසල ධර්ම වහාම නිරුද්ධ වී උපේක්ෂාව පිළිගනයි කියලා. ඒ කොමාවට ඒ දීම බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේක සංකතමන්නේ කොහොමද? මේක පටිච්චසමුප්පන්නේ වන්නේ කොහොමද? මේක අනිත්‍ය වන්නේ කොහොමද? එලෙසින්ම මේක ඕලාරික වන්නේ කොහොමද? මේ උපේක්ෂාව නැදහත් බව සාන්තත්වණයට වන්නේ කොහොමද කියන එක අවබෝධයක් අපිට තියෙන්න ඕනේ නේද? ඒ අවබෝධය තුළින්ම අපට යටිපිකා ජීවිතයේ ගැන ධර්මයේ එකතු කරගන්නට පුළුවන්. අපත් ආකාරයක හෝ මනාපමනාප දෙකක් ඇති වෙනකොටම මේ පදයේ සිහියට ගන්නවා ඒ සංස්කන්තං ඒ සංකන්නිතං යටි ගන්න පෙක්කා අද වශයෙන් මේ පදේවත් අද ඉගෙන ගන්න ජීවිතයේ එකතු කරගන්න. ඒ සංස්කන්තං මේ සංකන්නිතං යටි ගන්න පෙක්කා ඒක සාන්තයි ඒක පංචනිතයි කුමක්ද? උපේක්ෂාව බඳහත් රූපය මේ ඇහැට රූපයක් දැකනත් පසුව මනාප බව අමනාප බව ඇතිවන්නේ කුමක් නිසාද? ඒක සංකත ධර්මයක්. ඇතිව සංස්කන්න ධර්මයක්, අනිත්‍ය ධර්මයක්, ගෝලාරික ධර්මයක්. රෝසි. ඒක ඇතිවෙන සංකතයේ සංකත ස්වરૂපය අපි දකින්න ඕන. ඒ කියන්නේ හටගත් ධර්මයක් පටිච්චසමුප්පන්න කියන්නේ ඒකයි. මේක නිකම් හේතුවක් නැතුව එක පාට සඳහන් කිසි ධර්මයක් නෙවෙයි. අපට ඇහැට රූපයක් දැකලා දැනෙනාට පසුව අප ඒක ගැන සංඥාවක් හරිනින් දානවා. කිසිම මෙන්න ලක්ෂණ රූපයක් මෙන්න කාන්තාව මෙන්න පුරුෂයෙක් මෙන්න පිරිමියෙක් මේ තරුණේ ආදී මේ ආකාරයෙන් සංඥාවල් දමනවා. සමහර විට ඉස්සා පඬමෙන් හොඳයි හොඳයි කියන සංඥාවම ඒ එක්කම නරකයි නරකයි කියලා ඇති කරගන්නට අපිට පුළුවන් වෙනස් සංඥාවක් වෙනවා. එකම රූපය වෙන්න පුළුවන්. එතකොට ඒ සංඥාව ඇති වෙනකොටම සංඥාවට අනුකූල පරිදි අනුකූල වන ආකාරයෙන් ඒ සුඛට අනුකූල වන ආකාරයෙන් අපේ සුඛ තුළ දැනවනවා වේදනාවක්. මේ වේදනාව මේක හොඳයි හොඳයි කියනකොට මනාපෝ දෙයක්. එතන කතා කරන්නේ අනිත්‍යයෙන් වේදනාවන් පස්සනාව. මේක තේරුම් ගන්න. මනාපං මනාපං මනාපං මනාපං කියන්නේ මොකක්වත් නෙමෙයි. වේදනාව ගැන කතා කරන වේදනාන් පස්නා භාවනාවක් පඩන්නේ ඉන්ද්‍රිය භාවනාවට නෙමෙයි. සතර සතිපට්ඨාන ධර්මයක් මේ අපි පඩන්නේ අප දන්නේ නැතිවම. එතකොට මේ සංඥාව දැනුමක් පසු සංඥාවට පිටින් නැති කරගත් පසු ඒ සංඥාවට අනුකූල වන පරිදිම අපට වේදනාවක් ඇති වෙනවා සංඥාව හොඳයි නම් යමපත් නම් කියලා අපි තීරණය කරනවා නම් සංඥාව මගින් ඒ කෙරෙහි ඒ කටනාරමන කෙරෙහි අපට මනාප ගතියක් ඇති වෙනවා. එලෙසින්ම අප දැකපු රූපයේ නරකයි නරකයි දුක්ඛයි පාපයි ආදී මේකාකාරයෙන් අඥාවක් අපි ඇති කරගත් ගමන් ඒ දකින රූපයේ තුළින් අපට ඇතිවන්නේ අමරණයක්. මේ දෙකම මිශ්‍ර වෙනා සමහර විට අපේ තියෙන සිතේ තියෙන ස්වરૂපය අනුව මේක සංකත ධර්මයක්. මේක හේතු එතකොට අපේ තියෙන සංඥාව අපොම ඇති කරගත් ධර්මයක්. ඒ සංඥාවට අනුකූලව හොඳ බව නරක බව අපේ සිත තුළම පහළ වූ ධර්මයක් නා බාහිර ලෝකයේ බාහිර කර්ම වල මේ හොඳ බව මේ නරක බව නැති බව තේරුම් ගන්න ඕනේ. මේක කොහොමද කියන්නේ අනුකූලව මේ වේදනාව දැනගන්න මනාපමනාප බව ඊටන් බාහිර වස්තු වල නෙවෙයි මනාපමනාප බව පවතින. එලෙසින්ම අප තේරුම් ගන්නට ඕන මේ රූප බලන සිතක් පහළ වීම හැර රූප බලන පුද්ගලයේ ලෝක දහසේ නැති බව. මේ අප ඇහෙන් පමණයි කතා කරන්නේ යම්සාරයෙන් අනිත් ඉන්ද්‍රයන්ට මේ තුන් අතර ගන්න ඕන. සද්ද අහන පුද්ගලයෙක් නැහැ නමුත් සද්ද ඇසීමක් තිබෙනවා. බඩසුවන බලන පුද්ගලයෙක් නිදින පුද්ගලයෙක් නෑ බඩසුවන දැනෙන ගතියක් තියෙනවා එලෙසින්මයි ජීවිත දැනෙන රසත් පාඩ දැනෙන ධර්ම පොත්බ්බේන මනසට දැනෙන ධර්මයනේ මේ නිදින පුද්ගලයෙක් නෑ සංගත ධර්මයක් පටිච්ච සමුප්පන්න ධර්මයක් ඇහැයි රූපයයි දෙක දෙකීම නිසා චක්කුවේ ඥානය ඇති වෙනවා ඒ විඥානයේ තුනේ එකතු වීම නිසා පස්සේ ඇති වෙනවා පස්සේ තුන වේදනාව ජනිත වෙනවා මේකයි බුද්ධ දේශනාව. චක්කුච්ච පරිච්ඡ රූපේ චෝපපද්දී චක්කෝ විඥාන සින්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඒ රූපයේ ගැටීම නිසා චක්ක විඥානය ඇලේ පහළ වෙන සිට ඇතිවෙනවා. ඒ සිට ඇහැ රූපය යන කිසිනාගේ එකතුවට පස්සය කියනවා. මේ පස්ස සත්‍ය වේදනා මේ පස්සේ තුලින් වේදනාව ඇති වෙනවා. අප බලන්නට යන්නේ කොහොමද මේ සංකත ධර්මය කියන්නේ කොහොමද කියන එකයි. ඉන්ද්‍රිය භාවනාවක් මේ කරන්නේ විදර්ශනා භාවනාවක නිරතවන්නේ. නිවන් මඟ ගමන් කරන්නට හදන්නේ. ප්‍රඥා අසකට මේ ධර්ම බෝචිරවන්නේ. මෝඩ සිතකට මේවා අප ග්‍රන්ථ වන්නට පුළුවන්. එතකොට මේක සම්පත ධර්මයක් අපට මනාප දෙයක් ඇති වුණත් අමනාප දෙයක් දැනලත් හැදෙන රූපයේ තුලින් ඒක හේතු මුලින් හටගත් ධර්මයක් මොකක්ද හේතුව එකකටම අප ඇති කරගත් සංඥාව සංඥාව වැරදෙනකොට ඒ සංඥාවට අනුකූල ජනිතවන සෑම ධර්මයක්ම අප මුලා කරන වැරදි වෙනවා අපේ සංඥාව අප කිසිම නැති කරගත් ධර්මයන් නිසා ඒ ඊට පසුව ඒ සංඥාවට අනුකූල ඇති වෙන ධර්මයක් අපේ සිතටම අනුකූලව නැති වෙන ධර්ම විනා සත්‍ය උපදලියෝ නෙයි. ඇහැයි රූපේ දෙකේ නිසා චක් විඥානය පහළ වෙලා ඒකෙන් වේදනාව ජනිත වෙනා මනාපමනාපාදී වේදනා. ඒ වේදනා දින්දින පුද්ගලයේ නැහැ. රූප බලන පුද්ගලයේ නැහැ. ඇහැ වෙනම ධර්මයක්. ඇහැට අරමුණ වල ධර්මයේ රූපයේ සමස්ත ධර්මයක්. ඒ නිසා ඇති වෙන චිත්ත චක්කු විඥානය වෙනම ධර්මයක්. ඒ තුන් දෙනාගේ ස්පර්ශයේ තුන දැනසවන මනස ගන්ති වේදනාවක් ඒවා අර තුනටම සම්බන්ධ වූ සම්පූර්ණ අන්‍ය වූ ධර්මයක්. මේ වාක්‍යක දෙවි කරන්නට පුළුවන් වෙන්න ඕන. එහේ වෙනම ධර්මයක් රූපේ තවත් ධර්මයක් චක්කු විඥානයේ මේක කිසිම සම්බන්ධයක් නැති තවත් ධර්මයක් ඒ තුනෙන් ඇති වෙන වේදනාව තවත් ධර්මයක් කියලා. මේ හැම එකම කරනවා නම් අපි විදක්ෂනා ඥානයක් වඩනවා නාම රූප පරිච්ඡේද ඥානය. නාමයේ සහ රූපයේ වෙන්කර වෙන්කර දක්නා නුවණ. එහත් රූපයක් එහත අරමුණ වන රූපයක් රූපයක් මේ තුنين දැනිට වන වේදනා විඥාන නාම නාම රූප දෙකයි අපි මේ වෙන් කරන්නේ. මේ විදිහේ ස්වකත භාවයයි බලන්නේ පටිච්ච සම්පන්න භාවයයි දකින්නේ. ඒකයි අවබෝධ කරගන්නේ. සම්දේ දකින්නේ. එතකොට මෙන්න මේ සත්‍යය හරියටම දකිනකොට ඇහැ රූපේ සහ චක්කු විඥානය ඒකනම් පහළ වෙන පස්සේ සහ වේදනා සමන්ගේ පාඩියේ හේතුන්ට අනුකූලව ඇතිවී නැතිවී යන නාම මාත්‍ර විනා මෙවැනි මෙවැනි ධර්මයක් ඇති කර දෙන යම් කිසි ආත්මීය ස්වરૂපයක් අපගේ සිත තුළ නැති බව අපි අත්අවබෝධ වෙනවා. එහෙනම් වෙනමය රූපේ තවත් එකක් චක්කු විඥාන පස්ස වේදනා වෙනත් ධර්මයි කියලා මේ වගේ කරන්නට පුළුවන්. මේ පස්සේ සහ පස්ස සමුදයයි අපි දකින්නේ. පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදය දුතියෝ අන්තෝ පස්ස මජ්ජේ නිරෝධ. පාන මජ්ජේ නිරෝධ. කියන්නේ පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය තවත් සංකයක් මැත්තේ තියෙන මැද ස්වરૂපයේ තවත් ධර්මයක්. මේකයි මේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුකූලව මෙන්න මේ தත්ත්වය හරියටම අපට අවබෝධ කරගන්නට පුළුවන් නම් මේ ලෝකේ පුරා පවත්නා වූ සෑම ඉන්ද්‍රියයන්ට ගෝචර වන්නා වූ අරමුණු සිතෙන් ඈත් කරන්නට පුළුවන් වෙනවා. කලින් කියපු අදහසට අනුකූලව අපේ සිත කය තුළ පවත්නා වූ මේ අනිකුත් ඉන්ද්‍රියන් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අපට අතහරින්නට පුළුවන් වෙනවා. පටිච්ච සමුප්පන්න භාවයේ හේතුන්ගෙන් හටගන්නා ස්වરૂපය අපට දකින්නට හැකියාවක් වෙනවා. මේ දැකීම මේ අවබෝධය අවශ්‍යයි නිර්වාණය අවබෝධ කර ගැනීමට. මේදී ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් හයම මේ ආකාරයෙන් අපට විශ්ලේෂණය කරලා වෙනසීමක් කරන්නට හැකියාවක් අපට ලැබී වුණොත් තිබුණ එහිදී මේ බාහිර අරමුණු අපතන පවත්නා වූ ඉන්ද්‍රියම ඒ නිසා පහළ වෙන විඥාන සංකෝණයෙන් අපට සිතින්ම ප්‍රඥා ඇසකින්ම වෙන් කරන්නට පුළුවන්. සමාධිමත් සිතකින් ප්‍රඥාව මුත්‍රව සිතකින් මේකලොත් ඉහිපීත් අපට ශූන්‍යතාවයෙන් විද්‍යමානයි. ශූන්‍යතාවය කියන්නේ සිත්බා. මේදී අප දැනගන්න මේ මේ කටයුත්ත මේ මේ විදිහට සිටීම සමහර විට දිනදා ජීවිතයේ තියා මෙයාට මේ භූමිය තුළ ජීවත් කරන්නට බැරි වේ. ප්‍රඥාව ඒ තරම් දිනුලා නැති නිසා. වෙන දෙයක් නිසා නෙවෙයි. සමාධියේ තියෙන අඩුපාඩුවක් නිසා මේ කරන්නට බැරුවා විනා බුදුරජාණන් වහන්සේ කවදාවත් කරන්නට බැරි දෙයක් කියන්නේ. ඒක නිසා මේක සංකප්ප සංකතං පටිසං පඤ්ඤා මූලාරිකං ගුරුසු ධර්මයක්. ඒක ඒ සංස්කන්තං ඒ සංකණිතං ඇදිදන්න තේක්කා. තේක්කාව මදහත් බව සාන්තයි ප්‍රණීතයි කියනකොටම වහාම තේක්කාව පිළිදෙනවා. මේ කියපු කාරණාකට නොතේරෙන මේ තුන්වත් එදිනදා ජීවිතයේදී ඇහැට රූපයක් දැනලා හෝ කනට ශබ්දයක් ඇසලා හෝ ශරීරයේ යම් කිසි ස්පර්ශයක් දැනලා හෝ වෙනත් ඉන්ද්‍රියන්ට අරමුණක් ගෝචර වුණාට පසු ඒ අරමුණ මනස අමනාප භාවයක් ඇති වෙනකොටම කල්පනා කරන ඒ සංස්කන්තන් ඒ සංස්කන්තන් දැන් උපේක්ෂා කියලා. උපේක්ෂාව සාන්තයි උපේක්ෂාව සනිතයි කියලා. මේ මේ දෙකෙන් හිතනකොටම ඒ අදහස පහල කර ගන්නකොටම ඒ මනාප අමනාප ස්වરૂපය නැතර වෙනවා. මනාප අමනාප ස්වરૂපය ඇති වෙනකොටම මොකද සිදුවන්නේ? සංස්කාර දලා යෑම. ඇතිවෙනවා. කුසලවත් කුසලවත් සංස්කාර එහෙනම් බලන්නට පටන් ගන්නවා එහෙම රූප ගැලුවා දැක්කාට පස්සේ මනාපන්නාප ස්වરૂපයෙන් ඇති කරගත්තොත් කනේ සද්දස්සවාට පස්සේ ඒ තුළින් මේ සංස්කාර ගලන්නට පටන් ගන්නවා කාන්තේ සබ්ද දීර්ඝෝසාසෝ සාන්ති නවරණ බුදුරජාණන් වහන්සේගෙන් දර්ශක බාහමනේ ප්‍රශ්නයක් ඇහුවා. මේ හැම පැත්තෙම මේ සූත්‍රෝ දීවල් දලාන දලාන කරන්නේ. මේ දීවල් වගේ සංස්කාර දලාන යනවා ඇහැතුලින්, කනතුලින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් සහ මනසින් මොකක්ද මේ ක්‍රියාවලිය හරියට අවබෝධ කරගෙන ඒ නතර කරන්නට බැරි නිසා ඒ දැරිකමට කියන්නේ අනුකිතාවක් නෙවෙයි ඒ නොදැක්කමට කියන්නේ අනුකිතාවක් නෙවෙයි නෝතකම අවිජ්ජාව කියලා ඒ නිසාම බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා සත්‍ය සංස්කාරා අවිජ්ජාවෙන් සංස්කාරය ජනිත වෙනවා කියලා මේ සංස්කාර දෙකෙන් දීවැල් බලන්නාසේ මේ සක්සෝදාදී ඉන්දියන් තුළින් බලන්නට පටන් ගන්නකොට බලාගෙන යන්නේ නිකම් නෙවෙයි අපවත් ඇදගෙන ඇදගෙන ඇදගෙන කොහාටද සංස්කාර සාගරයට මෙතෙක් කල මේ ජීවිතේ මේ සංස්කාර ගමනේ අපි මෙලෙසින් ගමන් කළේ මේ ආකාරයෙන් මේ සක්වාදී ద్వාරකෙන් ඉන්ද්‍රියන් තුළින් මෙලෙසින්ම මේ සංස්කාර ගලා යාමට විදෙතුන් නිසා යම් කිසි පුද්ගලයෙක් මේ කියන ආදීනවේ නැගෙන අවබෝධ කරගෙන මේ සංස්කාර ගලා යන නිසා අප සතුටින් සසරට ගමන් කරනවා දුකින් දුකටම පත් වෙනා නිවන ඈත් වෙනයි කියන අවබෝධය අද තුලින් ඇති කරගන්න. මේ මන අපහනාද ස්වરૂපයන් ඇති වෙනකොටම ඒ සංසංතන ඒ සම්පණිතය දැඩිදන්න පෙක්ඛා පෙක්ඛාව සංසය පෙක්ඛාව නිසයි කියලා හිතන්නට පුරුදුම එක්තැනම ඒ සංඛාර බලායම නතර වෙනවා සංඛාර බලායම එක්තැනම නතර කරනවා කියන්නේ කොහොමද සංස්කාර ගමන මේ පටිච්ච සංස්කාර චක්‍රයේ කෙරෙන එක එතනම නවත්වනවා. දේ පාරක් දැකුවා වගේ. වාහනයක මේකයි මේ අපි ක්‍රියාත්මක කරන්න යන්නේ භාවනා තුළින්. මේක ඉතාම වැඩක්. නමුත් මේක නොකිරීම නිසා වෙන අවසානම අත්වන දුක, දික්වන සංසාරේ වටිනුම් කියන්නට බැහැ. මේක සුළු භාවනාවක් නෙවෙයි සංසාර ගමන පිටු කරන නිවනට පත් කරන භාවනාවක්. ඒ නිසා මේ තුන් අතර ඇහැට රූප දැක්වාට පසුව මනාපමනාප භාවයන් ඇති වෙනකොට අත අනිස්ථානයක් කරගන්න මේ මනාපමනාප ඇති වෙනකොටම ඒ සංසංතන් ඒ සම්පණිතයන් යදිදන්න උපේක්ෂා කියලා මෙහෙම කරන්නට උපේක්ෂාව සාන්තයි උපේක්ෂාව සනිතයි කියලා ඔබදිම එනිට මනාපමනාප භාවයේ දුර වෙනවා සංස්කාර බලයන් නැතර වෙනවා අපි සංස්කාරයේ ගමන් කරන ආකාරයෙන් නැතර වෙලා පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන ස්වરૂපේ නැතර කරනවා මේ தත්ත්වය මේ ආයත දැන තේරෙන්නට ඇති කියලා මම කල්පනා කරනවා. මෙලෙසින්ම තමයි කනට සබ්ජෙක්ට් කරනට පසුවත් මේ පිළිද අපට පින්වත් දිනයක් ප්‍රකාශ කළා. කුඩා දිනයක්. ලතන මුවක් නමුත් ආර්මී සත්‍යයෙන් පෝෂිත වූ පඩක් තුලින් මම බණිනකොට සුපත්තිය සුපත්තිය සුපත්තිය කියලා හිතනවා. අම්මා කන්නා දීපේ සමහර විට දුර කුඩා තියෙනවා. සුවපත් වේවා සුවපත් වේවා කියන එක නතර කරනවා මෛත්‍රී අදහසක් දෙන්නේ. මෙහිදී ඒ සුවපත් වේවා අදහසක් සංස්කාර බලා යාම මෙහිදී අද අප අදහස් ගන්නට පුළුවන් නම් අනේ උපේක්ෂා සාන්තයි උපේක්ෂාව ප්‍රණීතයි කියලා මනසහත් සිටින්නට පුළුවන් නම් මේ මනසහත් ස්වરૂපය ඒ උපේක්ෂාව ඇත්ත වශයෙන්ම අර මෛත්‍රී සිත්යේ දවඩා ප්‍රබලයි සුසත් කුසලයක් නිවනට යොමු කරනවා මෛත්‍රී චිත්තයක් සංස්කාර ධර්මයක්. ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. අනේක සද්ද අහලා නොඑක ආකාර මනා සම්මනාප සිතිවිල්ල පැටලි පැටලි නොඑක ආකාර ආරෝග්‍ය වල ඇති කරගෙන සංස්කාර ජනිත කරගෙන දුකින් දුකට සංසාරයෙන් සංසාරයට ගමන් කරනාට වඩා මේ භාවනාව ඉදිනලා ජීවිතයට එකතු කරගෙන එතන එතන සංස්කාර ගලා යාම කතා කරමින් නිවන් මඟ ගමන් කරන්නේ හොඳ නැත්තේ මෙලෙසින්ම තමයි නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ මේ ගැන නම් විශේෂත්වයක් නම් බලන්න ඕන. අපට ශරීරයේ නොයෙක් ආකාර දුක් වේදනා ජනිත වෙනවා. මේ දුක් වේදනා ජනිත වෙනකොට ඇතිවන්නේ මනෝනාශයක්. කායික දුක මානසික දුකක් බවට පරිවර්තන වෙන දුක් දෙකක් මේ තුනෙන් අපි ගන්න දකිනවා. කායිකකේ තියෙන බරපතල භාවය, දැඩි භාවය මනසට ඉතා කඩින් දැකින්නට, ඉතා කඩින් දැනෙන්නට පටන් ගන්නවා මනසේම තියෙන නොදැක්කම නිසා. මේක හරියට කියන්න කරන්න පුළුවන් නම් කායේන පොට්ටබ්බම් ප්‍රතිස්වා කායත පොට්ටබ්බයක් දැන්නට පස්සේ මේ අමනාප ගතිය ඇති වෙනකොට ඒ සංසංසන ඒ සංසනේ සංගලම් තේක්ෂා කියලා මේ තේක්ෂාව සාන්තයි උපේක්ෂාව ප්‍රණීතයි කියලා හිතන්නට පුළුවන් නම් කායේ කුසලන් දරුණු වේදනාවක් ඇති වුණත් හිත අපිට පුළුවන් මැදහත් සබා ගන්නට වේදනාව අල්ලාගෙන පැටලි පැටලි සංස්කාර ගණිත කරගන්නේ නැතුව හිත නිදහස් අපිට තබන්නට පුළුවන් මේක ක්‍රියාත්මක කරන්නට පුළුවන් ගන්නයක් බැරි එකක් නෙවෙයි. අවශ්‍ය නම් ශරීරයේ සමර වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව ඇති වෙනකොට චිත්ත තුළින් නිරාමස සතුටකින් අපට කටයුතු කරන ජීවිතේ ගත කරන්නට පුළුවන්. මොකද අර වේදනාව කෙරෙහි කයින් ඇති වෙන වේදනාව අල්ලාගෙන අපි දඬල දඬලා ඉන්නේ. චිත්ත නිදහස් වෙලා, චිත්ත නිදහස් වෙලා, චිත්ත නිරාමස ප්‍රීතියකටපත් කරලා අවශ්‍ය නම් සාමිත වශයෙන් විනාහ වෙන්නට උනත් පුළුවන්. කයේ සමර වේදනාවක් ඇති වුණා. මිනිසා මේ ඉතාමත්ම ප්‍රයෝජනවත් කරන ජීවිතයක අපේ ක්‍රියාත්මක කරනවා බොහෝ විට නිරන්තරයෙන්ම නිසස්ථානයේ ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී අප ක්‍රියාත්මක වෙනවා ධර්ම වේදනා සිත දෙකිසි දෙයක් විදිහට බලපාන්න නැතුව අපිට හිත පවත්වන්න පුළුවන්. මහා ගැන මේ ප්‍රකාශයක් කළා නෙවෙයි, මාන්නයකට කියන්නට දෙයක් කළා නෙවෙයි. මේ තුනත් අයට මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් කියන එක ප්‍රකාශ කිරීමටයි අපි ප්‍රකාශ කළේ. ඒ නිසා අයත යම් කිසි දෙයක් දැකලා මනාපන්නාට ගැටි ඇති වෙනකොටම අන්න ආරාධනස ගන්නවා මේක සාන්තයි මේක ප්‍රණීතයි උපේක්ෂාව කියලා උපේක්ෂාව වහාම සිදෙන මේ සෑම එකකටම බුදුරජාණන් වහන්සේ උපමා දක්වමින් ධර්මයේ විස්තර කළා. කාල වේලාවට අනුකූලව ඒ සියලු විස්තර ඉදිරිපත් කිරීමට අපට අවකාශ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව කරුණු දෙකක් ප්‍රකාශ කළා. තව විනාඩි 15 ධර්ම දේශනා කරන්න සිදුවැස්සේ. එමේ සායේ කරුණු දෙක ගැන සාකච්ඡාවක් දේශනා කරනවා. මෙහිදී මේකද සීකපටපදාවක් සහ අසීකපටපදාවක් කියලා දෙකක් වෙනවා. ඒ කියන්නේ සීක කියන්නේ පහත් ලෝ සෑම කෙනෙක් විසින්ම පිළිපැදිය යුතු ආකාරය. පතමංචානන්ද සීකෝ පාඨකදා මේ සම්බන්ධයෙන් වන සීක පටිපදාව කුමක්ද? ඉදානන්ද වික්මා චක්කන රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපා මනාපං ඇහැට රූපයක් දැකලා මනාපං මනාපාදී දේවල් ඇති වෙනවා. හෝ තේන උප්පන්නේන මනාපේන අමනාපේන මනාපා මනාපේන අට්ඨියතේ හරායති ජිගුච්ඡතේ අනන්තතානන්ද සේකෝපාඨපදා සේකෝපාඨපදෝ මේකයි සේකයන් විසින් ක්‍රියාත්මක කරන්න ඕන මොකද්ද ඇහැට රූපයක් දැකලා මනාප අමනාප ඇති වෙනකොටම මේ උප්පන්නේන මනාපේ නමනාපේ රූපම් මනාප අමනාප ආදී දේවල් වලින් දේවල් වලින් අට්ඨියති කරාති විකුච්ඡති කලකිරීමටපත් වෙනවා පිළිකුලටපත් වෙනවා මේ කලකිරීම මේ පිළිකුල මේ දෙතිස් කුලම කොට ආරගෙන අත්තේ මධ්‍යමකායේ කේසාලෝමා කියන පිළිකුලක් නෙවෙයි. ඒක වඩා එහා තියෙන පිළිකුලක්. ඒක යා වඩා එහා තියෙන ගැඹුරු නිදිදාවක් කලකිරීමක්. මේ ඇහැට රූප දැකලා මේ ආකාරයෙන් සංස්කාර බලා යෑම සිට දුන්නොත් මහා විශාල දුකකට අපටපත් කරන්නට සිදු වෙනවා. අපි මෙතෙක් සංස්කාරයේ ගමන් කළා. දුකින් දුකටම සත්‍යනා. සසරෙම ගිලුණා. අවදුරටත් මෙලෙසින්ම කටයුතු කරන්නට ගියොත් මේ විදිහටම සිටියටත් අපි මේ සංස්කාර දුකේම නිමක්න වෙන්නද සිදුවන අපට එම නිසා මේක නවත්තන්න ඕන ඒක ගැන කලකිරීලා පාඩේ නැහැ. අන්න එහෙම පාවිච්චි පුත්තිලියෙකුට පමණක් ඒකං සංකං ඒකං පණිතං යදිදං උපේක්ෂා කියලා උපේක්ෂා සාන්තයි උපේක්ෂා සමිතයි කියලා මේක ධර්මයේ ක්ලාස්මක කරන්නත් පුළුවන් අපි ඇහැ කන නාසාදී ඉන්ද්‍රියන් තුළින් මෙවැනි සංස්කාර බලා යන එක අභිනන්දනය කරනවා ආස්වාද කරනවා සතුටින් අල්ලා ගන්නවා ඒ අල්ලා ගන්නකොට අච්චිගෙති හදායි කිව්වෙත් නෙවෙයි. අභිනන්දති ආස්වාදේති වගේ වචනයක් ගන්නට තියෙන. අභිනන්දනය කරනවා ආස්වාද කරනවා. එම නිසා අපි දැනගන්න ඕන මේක කෙරෙහි කලකිරීමට අමනාප කෙරෙහි විශේෂයෙන්ම කලකිරීමට ඕන. අපේ සිතේ අමනාප ඇති වෙනවට අපි කැමතිද? අපේ සිත තුළම අපි දුකක් ඇති කරගන්නට අපි අපි කැමතිද? අකමැති නම් ඒ අසතට ඇතිවෙනවට අකමැති වෙන්න ඕන. කලකිරෙන්නත් නැතට දෙවි. එම නිසා අසතට මහාම කපා දමන උපේක්ෂාව ඉදිරියට අරගෙන මේක හරි ලක්ෂණයට චක්කප්පත උත්තරයෙන් සූත්‍ර වල හරි ගැඹුරින් දේශනා කරලා තියෙනවා. මට මත වෙනවා අදහස් කරන්නට වේලාවක් නැහැ විස්තර. හොඳයි. මේක තමයි ශේක ප්‍රතිපදාව. එහෙනම් කනට නාසයට දිවට ශරීරයට මනසට විශේෂයෙන්ම මනස ධර්මයන් අරමුණු දෙන්නේ දැනගන්න ඕන මේ පිළිපදින්නට. අපිට නොඑක කාල බලාපොරොත්තු කඩ වෙනවා. අපේ අදහස් ඉස්සවන්නේ. ඉතින් මම අපස්සත් ඇවිල්ලා. ඒක අප පිළිගන්නට සූදානම් නැහැ. එවැනි සත්‍යයක් ඇති වෙනකොටම හිත තුළ ඒ සංසංකන ඒ සම්පණේ සංයද්දම් එක්වා කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් ජීවිතේ කවර මානසික ගැටලුවක් ආවත් කවර ආකාර දුකකට පත් කරන මානසික ධර්මයක් අපේ සිත තුළ ජනිත වුණත් එනිකින් අපේ සිත නැදහත් සබා ගන්නට පුළුවන් වෙනවා. මේක කොයි තරම්නම් දුරට ජීවිතයට උපකාර වෙන මහෝපකාරී වෙන භාවනා ක්‍රමයක්ද කියලා දැන කල්පනා කරන්න. ඊවැන්නට කොයි තරම් අපි සමීප වෙනවද කියලා බලන්න. එමේ නිසා මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරියෝ භවසින්ද්‍රිය රහතන් වහන්සේ කෙනෙක් මේ තත්ත්වයට පත් වුණාට පසුව පරිචිත කරන ආකාරය මේ දේශනාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය නිසා එයක් පිටාට කියන කියන්න. සත්‍යඥානන්ද අරියෝ භවසින්ද්‍රිය හොති ආර්ය වූ භවසින්ද්‍රිය කියන්නේ මොකක්ද ආනන්ද? මේ ඉන්දිය භවනාන කොටසක්. ඉදානන්ද වික්ුණා චක්කනා රූපන් දිස්සවප්පජිත මනාපං උපජිත අමනාපං උපජිත මනාපං මනාපං මේ ඇහැට රූපයක් දැකලා මනාපන්නාපාදී ඇති වෙනවා. හෝ ඔහු සතිය ආකාංකදී ඔහුට ඉතින් කැමති නම් අපටික්කෝලේ පටික්කෝල සංඤේ වේරයන් තියෙන පටික්කෝල සංඤේකත් විරති පටික්කෝලේ අපටික්කෝල සංඤේ වේරයන් තියෙන අපටික්කෝල සංඤේකත් විරති පටික්කෝලේට අපටික්කෝලේට ප්‍රතිපහන අදිනෙද්දි අදිනමද්දිවා උපේක්ෂකෝ විරති සතෝ සම්පජානෝති පස්ස උපෙක්කෝ විරති සතෝ සම්පදානෝ කියන්නේ ඇහැට අනත නාසයට දිවට ශරීරයට මනසට හොඳ ආරමුණක් හමු වුණාට පසුව මනාප අමනාපාදී ඇති වුණොත් ඔහුට සෝසතිය ආකංකතිය කැමතිනම් අපටික්කෝලේ පටික්කෝල කන්නේ විරෙන් යන්ති අපටික්කෝල ගැන පිළිකුල් නොවන දේවල් වල පටික්කුල සංඤ්ඤේ වේදයන්ති පටික්කුල වශයෙන් නිරවයනය කිරීමට ඔහු සත් පටික්කුල සංඤ්ඤේති ඔහු පිළිකුල දකින්න වාසය කරනවා. අපි හිතමු උදාහරණයක් ලක්ෂණ මලක් හොස් මලක්. ඔහුට අවශ්‍ය නම් මේක පිළිකුල ලෙසින් බලන්නට ඔහු පිළිකුල ලෙසින් බලනවා. සතිය ආසංකතේ පටික්කුලේ අපටික්කුල සංඤ්ඤේ වේදයන්ති සත් අපටික්කුල සංඤ්ඤේ පත් විහෙරති. ඉතාම දුකඳ ඉතාම පිළිකුල් දෙයක් සම්බන්ධයෙන් ඌට අවශ්‍ය නැ කිසිම පිළිකුලක් නැතුව ජීවිතේ ඉන්නට අත්‍යවශ්‍ය කෝණ සංකීර්ණ දෙයක් කිසිම පිළිකුලක් නැතුව ඉන්නවා ඌගේ සිත තුළ පිළිකුල ලක්ෂණ කියන ඒවා වෙලා විද්‍යාත්මක වන්නේ සෝසති ආසංසතිය උට අවශ්‍ය නම් මේ ඉන්ද්‍රිය භාවනා සම්පූර්ණ කළාට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය මේ විස්තර කරන්න හරියෝ භාග්‍යින් දී කියලා. පටික්කුලන්ට අපටික්කුලන්ට සබ්බයන් අබිනිවෙන් දික්වා පටික්කුල අපටික්කුල කියන පිළිකුල් නොපිළිකුල් කියන දෙකම ඉක්මවාව උපේක්ෂකෝ විහෙරතිසතෝ සම්පජානෝ සීමා නෝනිත උපේක්ෂකෝ උපේක්ෂාවෙන් විහෙරෙන් විහෙරණය කරන්න ඕනේ කියලා හිතනවා නම් සත්‍ය උපේක්ෂකෝ විහෙරතිසතෝ සම්පජානෝ එතන උපේක්ෂාවෙන් වාසය කරනවා අනුසුඛානන්ද අරියත් මෙන්නේ අරියෝ භාවිතින්ද්‍රියෝ හෝති මෙයි භාවිතින්ද්‍රිය හස්තේ අර ඇහැ අන්ධ පුද්ගලයා මේ භාවිතින්ද්‍රිය නෙවෙයි කනට ශබ්ද ඇහෙන්නේ භාවිතින්ද්‍රිය නෙවෙයි මේක තමයි සත්‍යය එහෙම කියලා බුදු පියාණන් වහන්සේ මෙලෙසින් අදාරනවා දේශකෝපනානන්ද ආර්ය අෂ්ටාංගික අනුත්තරෝ ඉන්දිය භාවනා ආනන්දය මම මේ අනුත්තරයේ භාවනාව ආරම්භණේ පවත්නා වූ මම දේශනා කළා. දේශිතෝ සයකෝ පාඨපදෝ දේශයන් විසින් පිළිපැදියට ප්‍රතිපදාවක් මම දේශනා කළා. සීකෝ අරියෝ භාවිතින්ද්‍රියෝ භාවිතින්ද්‍රිය ඇති ආරම්භණේ ප්‍රතිපදාවක් මම විස්තර කළා. යම්කෝ ආනන්ද සත්‍තාරා කරණියම් සාර්ථාන හිතේනා අනුකම්පකේන අනුකම්පං උපාදාය සතං වූ සම්ඥා යම් කිසි සාර්ථාන යම් කිසි ශාස්ත්‍රවරයෙක් විසින් ශාස්ත්‍රයන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යම් දෙයක් කරන්නට ඕන නම් ඒ දේ පතන් වූ සංඥා උඹලා වෙනින් මම කරලා තියෙන්නේ ඒ තානානන්ද රුක්ක මූලාන්නේ තාන සංඥා ගාරාණි දහසානන්ද මා සමාදත්ත මාපක්ෂා විස්පතිස්සාරණෝ අගවත අයම්බෝ අම්හකං අනුස්සාසනේ මෙන්න ආනන්ද රුක්ක මූලයන් ලක්මුල් මෙන්න ආනන්ද සංඥා ගාරේ කිවල් කිස්තුනි ස්ථාන භාවිත ආනන්ද ආනන්ද භවනා කරන්න මහපත්තා උපපටිකාරණෝ අහුවත් පසුව විපරිසරවන්නට එපා පසුව පස්සාස්ථාප වන්නට එපා අයම් වූ අම්මාකම් අනුශාසනේ ඒකයි මම ඔබලාට කරන අනුශාසනාව ඒ ආකාරයෙන්ම මේකෙන් අත්හැරලා මේ පාදයේ අපත් කියනවා මේ ඉන්ද්‍රිය භවනා විද්‍යා ජීවිතයේ දෙකක කරගන්න. මෙවැනි ශූන්‍යාකාරයන් ස්ථානවලට පැමිණෙන්න. දහයක භවනාවක නිරත වන්න. මා සත්‍ය උත්පටිසාරණෝ අවවත් පසු පසු තැවෙනි නොවන්න. මෙහෙම පසුතැවිලි වෙලා භාවනාවෙන් ඈත් වෙලා මාකන්දි දුක් මිදන්නේ දැනගෙන මාන දිනකෙන දැනෙනකොට දුක දුක කියලා කෑ ගහන්නට ඉස්සාන භාවනාවට නිරත වෙලා මේ ඉන්ද්‍රිය භාවනාවෙන් හරි කවර භාවනාවක් හරි කරලා මේ ඉන්ද්‍රිය භාවනා විශේෂයෙන්ම ඉදිරිපා ජීවිතයේ උපත කරගෙන නිවන් මඟ ගමන් කරලා අන්තිමේදී අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අරියෝ භාවිතින්ජෝ සත්‍යයට භාවිතින්ජේ ඇති වඩනදේන්ද්‍රිය ඇති ආර්ය ස්වરૂපයට අරහත් ස්වરૂපයට පත් වීමට උත්සුක වෙන්නටය උනන්දු වන්නේ කියලා සත්‍යයයෙන් කිල්ලා සිටිනේ මේ දේශනේ මෙතනින් නිම කරන කාල වේලාවට අරසන්නයි මේ මේ දක්වා මේ තෙන්වත් අය මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අත්ව උපසලයේ හේතුන් එක්කාන්ත වශයෙන් මේකෙන් අත්හැම දෙනාටම නිර්වාණයම සාක්ෂාත් වේවා නිර්වාණය මාර්ගෝද කර ගැනීමේ ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනකටම නිවන් සෝමාස්පත් වේවා